මහා රාහුලෝවාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제ත වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ භගවා පුම්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය සාවත්තියං පින්ඩාය පාවිසේ ආයස්මාති කෝ රාහුලෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය භගවන්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්දී අතකෝ භගවා අපලෝකෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසේ යංකින් හිරාහුල රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකමං වා හේනං වා පනේතං වා යන් දුරේ සම්තිකේ වා සම්බං රූපං නේතං මම නේසෝ අමස්මි නමේසෝ අත්තාති ඒවමේසං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨම්බන්ති රූපමේව නුකෝ භගවා රූපමේව නුකෝ සුගතාති රූපංති රාහුල වේදනාති රාහුල සංඥාති රාහුල සංඛාරාති රාහුල විඥානංති රාහුලාති අතකෝ ආයස්මා රාහුලෝ කෝනජ්ජ භගවා සම්මුඛා ඕවාදේන ඕවදිතෝ ගාමං පින්ඩාය පවිශිෂ්ඨති තී තතෝ පටිනිවත්තෙත්වා අඤ්ඤතරස්මින් රොක්ඛ මූලේ නිසේදේ පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා අද්දසාකෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං රාහුලං අඤ්ඤතරස්මින් රොක්ඛ මූලේ නිසින්නම් පල්ලංකං ආභුජෙත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා දිස්වාන ආයස්මන්තං රාහුලං ආමන්තේසේ ආනාපාන සතින් රාහුල භාවනං භාවේහි ආනාපාන සති රාහුල භාවිතා බහුලේ කතා මහඵලා හෝති මහානිසංසාති අතකෝ ආයස්මා රාහුලෝ සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන භගවාතේන ප්‍රසංඛමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා රාහුලෝ භගවන්තං ඒතදවෝච කතං භාවිතානුකෝ බන්තේ ආනාපාන සතේ කතං බහුලේ කතං මහප්පලා හෝති මහානි සංසාති යංකින් කිරා හොල අජ්ජත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදෙන්නං ශේයති දං කේසාලෝමානකා දන්තාත් තචෝ මන්සංනහාරෝ අට්ඨේ අට්ඨෙමින් යාවක්කං හදයන් යකනං කිලෝමකං පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං යං වා පනඤ්ඤම් තේ කිංචි අජ්ජත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්නම් අයං උච්චති රාහුල අජ්ජත්තිකා පඨවේ ධාතෝ යාචේව කෝපන අජ්ජත්තිකා පඨවේ ධාතෝ යාච බාහිරා පඨවේ ධාතෝ පඨවේ ධාතු රේවේසා ඡන්නේ සම්මමනේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේ සංයතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒව මේ සංයතා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවේ ධාතු යා නිබ්බින්දති පඨවේ ධාතුයා චිත්තං විරාජේති කතමාචරාහුල ආපෝ ධාතු ආපෝ ධාතු සියා අධ්‍යාත්තිකා සියා බාහිරා කතමාචරාහුල අධ්‍යාත්තිකා ආපෝ ධාතු යං අජ්ජත්සං පච්චත්තං ආපෝ ආපෝ ගතං උපාදින්නම් සේයති දං තිත්තං සෙම්මන් පොබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සෝ වසාකේලෝ සිංහානිකාලසිකා මුත්තම් යං වා පනඤ්ඤම් තේ කිංචේ අජ්ජත්තං පච්චත්තං ආපෝ ආපෝ ගතං උපාදින්නම් අයං උච්චති රාහුල අජ්ජත්තිකා ආපෝ ධාතු යාචේව කෝපන අජ්ජත්තිකා ආපෝ ධාතු යාච බාහිරා ආපෝ ධාතු ආපෝ ධාතු රේවේසා ධම්මේ ධම්මම නේතෝ හමස්මි නමේසෝ අත්තාතේව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපෝ ධාතු යා නිබ්බින්දති ආපෝ ධාතු යා චිත්තං විරාජේති කතමාචරාහුල තේජෝ ධාතෝ තේජෝ ධාතු සියා අධ්‍යාත්මිකා සියා බාහිරා කතමාචරාහුල අධ්‍යාත්මිකා තේජෝ ධාතෝ යං අධ්‍යාත්සං පච්ඡත්සං තේජෝ තේජෝ ගතං උපාදින්නම් සේයතිදම් යේන ච සංසප්පති යේන ච ජීරියති යේන ච පරිදයිහති යේනච අසිත තේත කායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති යං වා පනඤ්ඤම් තේ කිංචි අජ්ජත්තං පච්ඡත්තං තේජෝ තේජෝගතං උපාදින්නම් අයං උච්චති රාහුල අජ්ජත්තිකා තේජෝ ධාතු යාසේවකෝපන අජ්ජත්තිකා තේජෝ ධාතු या च बाहिरा तेजो धातु तेजो धातुरेवेशात् थं ने थं मम ने सोऽहमस्मि न मे सोऽवत्तातीव मे तम् यथा भूतम् सम्मपञ्ञाय दट्टव्यम् एवमेतं यथा भूतं सम्मपञ्ञाय दिस्वात् तेजो धातुया निबिन्दति तेजो धातुया चित्तं विराजेति කතමාච රාහුල වායෝ ධාතු වායෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමාච රාහුල අජ්ජත්තිකා වායෝ ධාතු යං අජ්ජත්තං පච්චත්තං වායෝ වායෝ ගතං උපාදින්නම් සේයතේදම් උද්ධංගමා වාතා අදෝගමා වාතා කොච්චේ සයා වාතා කොට්ඨ සයා වාතා අංගමංගානුසාරිනෝ වාතා අස්සාසෝ පස්සාසෝ ඉති යං වා පනඤ්ඤම් තේ කිංචි අජ්ජත්තම් පච්චත්තං වායෝ වායෝ ගතං උපාදින්නම් අයං වොච්චති රාහුල අජ්ජත්තිකා වායෝ ධාතු යාචේව කෝපන අජ්ජත්තිකා වායෝ ධාතු යාච බාහිරා වායෝ ධාතු වායෝ ධාතුරේ වේසාස්තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති එව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායෝ ධාතුයා නිබ්බින්දති වායෝ ධාතුයා සිත්තං විරාජේති කතමාච රාහුල ආකාශ ධාතුෝ ආකාශ ධාත්සයා අධ්‍යාත්මිකාස්යා බාහිරා කතමාච රාහුල අධ්‍යාත්මිකා ආකාශ ධාතු යං අධ්‍යාත්තං පච්ඡත්තං ආකාශං ආකාශගතං උපාදින්නම් සේයති දං කන්නච්ඡෙද්දං නාසච්ඡෙද්දං මොඛද්වාරං යේනච අසිත පේත කායිත සායිත අජ්ජෝ හරති යක්ඛ චාසිත පේත කායිත සායිත සම්තිඨති යේනච අසිත පේත කායිත සායිත අධෝ භාගා නික්ඛමති යං වා පනඤ්ඤම් තේ කිංච අජ්ජත්තම් පච්චත්තං ආකාසං ආකාශගතම් නුපාදින්නම් අයං වොච්චති රාහුල අජ්ජත්තිකා ආකාශ ධාතු යාචේව කෝපන අජ්ජත්තිකා ආකාශ ධාතු යාච බාහිරා ආකාශ ධාතු ආකාශ ධාතු රේවේසා ධම්මේ ධම්මම නේසෝ හමස්මී නමේසෝ අත්තාති ඒවමේසං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒව මේසං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආකාශ ධාතු යා නිබ්බින්දති ආකාශ ධාතු යා චිත්තං විරාජේති පඨවි සමං රාහුල භාවනං භාවේති පඨවි සමං හිතේ රාහුල භාවනං භාවයතෝ uppannā manāpāmanā pā passā cittaṇ pariyādāya tassanti සේයථා පෙරාහුල පඨවියා සුචිම්පේ නික්ඛිපන්තේ අසෝචිම්පේ නික්ඛිපන්තේ ගෝතගතම්පේ නික්ඛේපන්තේ මුත්තගතම්පේ නික්ඛේපන්තේ කේලගතම්පේ නික්ඛිපන්තේ පුබ්බගතම්පේ නික්ඛේපන්තේ ලෝහිතගතම්පේ නික්ඛේපන්තේ නචතේන පඨවේ අට්ඨේ අතිවා හරායති වා jigujjati වා ඒවමේව කෝතං රාහුල පඨවේ සමං භාවනං භාවේහි පඨවේ සමං හිතේ රාහුල භාවනං භාවයතෝ uppannā manāpāmanā pāpassā cittaṃ na paryādāya tassanti āpō samaṃ rāhula bhāvanaṃ bhāvehi ආකෝ සමංහිතේ රාහුල භාවනං භාවයතෝ uppannā manāpāmanāpā passā cittaṃ na pariyādāya tassanti සේයතාපි රාහුල ආපස්මින් සුචිම්පි දෝවන්ති අසුචිම්පි දෝවන්ති ගෝථගතම්පි දෝවන්ති මුත්තගතම්පි දෝවන්ති ඛේලගතම්පි දෝවන්ති පුබ්බගතම්පි දෝවන්ති ලෝහිතගතම්පි දෝවන්තේ නචතේන ආපෝ අට්ඨේයතිවා හරායතිවා jigucchatiවා ඒවමේව කෝත්වං රාහුල ආපෝ සමම් භාවනම් භාවේහි තේයාලම් තස්සන්තේ තේජෝ සමං රාහුල භාවනං භාවේහි තේජෝ සමං හිතේ රාහුල භාවනම් භාවයතෝ uppannang manapamanapa passa cittang na pariyadaya tassanti සේයතා පිරාහුල තේජෝ සුචිම් පිඩයති අසුචිම් පිඩහති ගෝතගතම් පිඩහති මුත්තගතම් පිඩහති කේලගතම් පිඩහති පොබ්බගතම් පිඩහති ලෝහිතගතම් පිඩහති නචතේන තේජෝ අට්ඨේයති වා හරායති වා jigucchati වා ඒවමේව කෝත්වං රාහුල තේජෝ සමම් භාවනම් භාවේහි පේයාලම් අසන්ති වායෝ සමං රාහුල භාවනම් භාවේහි වායෝ සමං හිතේ රාහුල භාවනං භාවයසෝ uppannā manāpāmanāpā passā cittaṃ na pariyādāya tassanti සේයතාපි රාහුල වායෝ සුචිම්පි උපවායති අසුචිම්පි උපවායති ගෝතගතම්පි උපවායති මුත්තගතම්පි උපවායති කේලගතම්පි උපවායති පුබ්බගතම්පි උපවායති ලෝහිතගතම්පි උපවායති නච තේන වායෝ අට්ඨේ යතිවා හරායතිවා jigucchatiවා එවමෙව කෝත්වං රාහුල වායෝ සමම් භාවනම් භාවේහි තේයාලම් තස්සන්ති ආකාශ සමං රාහුල භාවනම් භාවේහි ආකාශ සමං හිතේ රාහුල භාවනම් භාවයතෝ uppannā manāpāmanāpā passā cittaṃ පරියාදාය තස්සන්ති සේයතාපි රාහුල ආකාශෝ න කච්ඡතේ පතෙට්ඨිතෝ එවමෙව කෝස්වං රාහුල ආකාශ සමම් භාවනම් භාවේහි ආකාශ සමං හිතේ රාහුල භාවනම් භාවයතෝ uppannā manāpāmanāpā paccā cittaṃ na pariyādāya kassanti මෙත්තං රාහුල භාවනං භාවේහි මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝ සෝ පහේ ඉස්සති කරුණං රාහුල භාවනං භාවේහි කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යාදිහෙසා සා පහේ ඉස්සති මුදිතං රාහුල භාවනං භාවේහි මුදිතං හිතේ රාහුල භාවනම් භාවයසෝ යා අරතේසා පහේ ඉස්සති උපේක්ඛං රාහුල භාවනම් භාවේහි උපේක්ඛං හිතේ රාහුල භාවනම් භාවයසෝ යෝ පටි ഘോഷෝ පහේ ඉස්සති අසුභං රාහුල භාවනම් භාවේහි අසුභං හිතේ රාහුල භාවනම් භාවයසෝ යෝ රාගෝ සෝ පහේ ඉස්සති අනිච්ච සංඥං රාහුල භාවනම් භාවේහි අනිච්ච සංඥං හිතේ රාහුල භාවනම් භාවයතෝ යෝ අස්මිමානෝ සෝ පහේ ඉස්සති ආනාපාන සතින් රාහුල භාවනම් භාවේහි ආනාපාන සති රාහුල භාවිතා බහුලේ කතා මහඵලා හෝති මහානිසංසා කතම් භාවිතාච රාහුල ආනාපාන සතේ කතං බහුලේ කතා මහප්ඵලා හෝති මහානි සංසා ඉද රාහුල බික්ඛෝ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසේදති පල්ලංකං ආභජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සතේ සතෝ පස්ස සතේ දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමේති පජානාසේ දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමේති පජානාසේ රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාසේ රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමේති පජානාසේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේසු සෙක්ඛතේ සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති පස්සම් භයං කාය සංඛාරම් අස්ස සිස්සාමේති සික්ඛති පස්සම් භයං කාය සංඛාරම් පස්ස සිස්සාමේති සික්ඛති පීතේ පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛතේ පීතේ පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛතේ සුඛ පටිසංවේදී අස්ස සිස්සාමේතේ සික්ඛතේ සුඛ පටිසංවේදී පස්ස සිස්සාමේතේ සික්ඛතේ චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමේතේ සික්ඛතේ චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමේතේ සික්ඛතේ පස්සම්භයං චිත්ත සංඛාරං අස්සසිස්සාමේති සික්ඛතේ පස්සම්භයං චිත්ත සංඛාරං පස්සසිස්සාමේති සික්ඛතේ චිත්ත පරිසංවේදී අස්සසිස්සාමේති සික්ඛතේ චිත්ත පරිසංවේදී පස්සසිස්සාමේති සික්ඛතේ අබිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමේති සික්ඛතේ අබෙක්කමෝදයන් චිත්තං පස්ස ශිස්සාමේ තේ සෙක්ඛතේ සමාදහං චිත්තං අස්ස ශිස්සාමේ ති සෙක්ඛතේ සමාදහං චිත්තං පස්ස ශිස්සාමේ තේ සෙක්ඛතේ විමෝචයං චිත්තං අස්ස ශිස්සාමේ ති සෙක්ඛතේ විමෝචයං චිත්තං පස්ස ශිස්සාමේ තේ සෙක්ඛතේ අනිච්ඡානුපස්සේ අස්සසෙස්සාමේති සෙක්ඛති අනිච්ඡානුපස්සේ පස්සසෙස්සාමේති සෙක්ඛති විරාගානුපස්සේ අස්සසෙස්සාමේති සෙක්ඛති විරාගානුපස්සේ පස්සසෙස්සාමේති සෙක්ඛති නිරෝධානුපස්සේ අස්සසෙස්සාමේති සෙක්ඛති නිරෝධානුපස්සේ පස්සසෙස්සාමේති සෙක්ඛති පටිනිස්සග්ගානුපස්සේ අස්ස සිස්සාමේතේ සෙක්ඛති පටිනිස්සග්ගානුපස්සේ පස්ස සිස්සාමේතේ සෙක්ඛති එවං භාවිතා කෝ රාහුල ආනාපාන සතේ එවං බහුලේ කතා මහප්පලා හෝති මහානිසංසා එවං භාවිතාය කෝ රාහුල ආනාපාන සතියා එවං බහුලේ කතාය යේපිතේ චරිමකා අස්සාස පස්සාසාත්තේපි විදිතාව නිරොජ්ජන්ති නෝ අවිදිතාති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මාරාහුලෝ භගවතෝ භාසේතං අබිනන්දේති මහා රාහුලෝ වාද සුත්තං ဒ ුතියං